කිසිම කෙනෙක් ක්‍රියාත්මක වෙලා ස්පීඩ් අරගෙන ලෙඩවසලයි දැන් මෙතන දැන් ආරයක් තිබුණාද ආදී සභාවේ හිටපු උපදාපෝර්ගයේ උදේ ගාවේ මත තාත්තගේ ලිය වෙච්ච ආරයක් පොරවලේ අර යන වාහනයක් ඒකත් මගේ මගේ අධ්‍යක්ෂකතුමා නාගර රෝහලගේ තාම ආවෙලා ගිය කට්ටිය කිසිම ක්‍රියාත්මක නැහැ කිසිම වැඩපිළිවෙලක් නැහැ කිසි වර්ග වර්ග ක්‍රියාමාර්ගයක් නැහැ මේ මගේ පාරාන්තික උපාසයේ සබ්ජයි පාරාන්තික උපාසකම් නැරක මතරින්නේ ඒක මම අනිවාර්යෙන්ම මම පාරාන්තික උපාසය අවශ්‍ය කරන්නේ මම එයි අපේ පාර ගැව්වා අද ගැව්වා දරුවා ප්‍රෝග්‍රෑම් ඒ උපාසය මතර කිසිම ක්‍රියාත්මක නැහැ අවුරු බලදාරි කාවෙත් නැහැ ඒක පොරණෝනේ කතා කරලා කියනවා කියලා එදා අරිනවා අපි අයින් කියලා අපි අදාරින්න අදාරින් අයින් වෙනවා එදා අරින්න එදා ඉතින් පරිවර්තන යෝගී මම ප්‍රතිකාරවලට பிறகு அந்த இவங்க உடம்பு கைகாட்டி போடுங்க அவனை